or what is what I'm going thing? Amen.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 දුක්ඛාපටිපදා දන්දා අභිඤ්ඤා දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤා සුඛාපටිපදා දන්දා විඤ්ඤා සුඛාපටිපදා කිප්පා විඤ්ඤාති පින්වන්ත සිල්මාන් වරුන්ද වගේම ගෞරවනීය ස්වාමින් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න යෝගාවචර පින්නතුනි පින්වත්නි අදත් අපි මේ සුපුරුදු ධර්ම දේශනා මාලාව පැවැත්වීම පිණිස ගාතාවක් තෝරගත්තා ඊටාම පුංචි ගාතාවක් බොහෝම ධර්ම දේශනාවලට සවන් දෙන පිරිසක් නිසා ගාක් පණ අහලා තියෙන නිසා පුංචි පුංචි දේවල් තමයි අපිට ඉතින් කියන්න ඉතුරු වෙලා තියෙන්නේ. ඒ නිසා අපි තෝරගත්ත මේ ගාතාව බොහෝ දෙනෙක් අසා ඇති භාග්‍යවතුන් වහන්සේ අපිට උපදේශයක් හැටියට දක්වා වදාළ ගාතාව. චතස්සෝ ඉමා භික්ඛවේ පටිපදා මේ ප්‍රතිපදා හතරක් වෙනවා මහණෙනි. කතමෝ චතස්සෝ මොනවද මේ හතර? දුක්ඛා පටිපදා දන්දා විඤ්ඤා. පටිපදාව දුකයි ධර්මය අවබෝධ වීම බොහෝම අපහසුයි හිමිනුයි. දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා පටිපදාව දුකයි ධර්මය අවබෝධ වීම ඉක්මනින් කෙරේ. සුඛා පටිපදා දන්දා විඤ්ඤා පටිපදාව සුඛයි සපයි සුඛා පටිපදා දන්දා විඤ්ඤා අවබෝධයේ ටිකක් හිමි. සුඛා පටිපදා කිප්පා විඤ්ඤා පටිපදාවත් සපයි ධර්ම අවබෝධයත් බොහෝම වහාම සිදුවේ. මේ කාතාව සඳහන් කළේ බුදුරජාන් වහන්සේ සමත විපස්සනාව කියන මේ ධර්මතා දෙක දිහා බල. සමහර අය ඉන්නවා ඉක්මනට කැමති ඉක්මනට නිවන් දකින්න කැමති. එයාට සූදානම් වෙන්නවත් හිතක් දෙන්නේ නැහැ. ඉක්මනට ගොවිතැන් කරලා ඉක්මනට අරගෙන ඉක්මනට පරිභෝජනය කරන්න කැමති අය තවත් පිරිසක් ඉන්නවා හිමින් හොඳින් කල්යල් බලලා යමක් කරලා ඒකෙන් ලාභ ලබන ඇතිනවා. එනිසා බුදුරයන් වහන්සේ දේශනා කරනවා කතමාච භික්කවේ දුක්ඛා පටිපදා දන්දා පීඤ්ඤා මානෙනි කුමක්ද මේ දුක්ඛා පටිපදාවත් දුක් සහිත ප්‍රතිපදාවත් ඒ වගේම හිමින් සිදුවෙන මේ අභිඥාව නැමැති ධර්ම අවබෝධයත් කුමක්ද ඉද වික්කවේ වික්ඛු අසුභානුපස්සී කායේ විහෙරති ආහාරේ පටිකූල සංඤේ මේ ලෝකේ එම නැත්තම් මේ ශාසනේ මහාන මේ භික්ෂුව අසුභානුපස්සී විහෙරති. කයේ අසුභ වශයෙන් සලකමින් වාසය කරනවා. ආහාරේ පටික්කුල සංඤ්ඤේ. සබ්බලෝකේ අනබිරත සංඤේ සබ්බ සංකාරයේසු අනිච්චානුපස්සී. මරණ සංඥා කෝපනස්ස අජත්තං සුප්පටිත්තිතා හෝති මේ විදිහටයි බුදුරජාන් වහන්සේ මේ දුක්ඛ පටිපදාව විස්තර කරන්නේ. මේ දුක්ඛ පටිපදාවේ කුමක්ද තියෙන්නේ? ආහාරේ පටික්කුල සංඥාව. ඒ වගේම සබ්බලෝකයේ අනබිරත සංඥාව. සබ්බ සංකාරේසු අනිච්චානුපස්සී මරණ සංඥා. මෙන්න මේවා තමයි පින්නතුණී දුක්ඛාපටිපදා. අපේ කය පිළිබඳව අපි අසුභ වශයෙන් සලකනවා නම් මේකත් දුක්ඛාපටිපදාව. කේසාලෝමානකා දන්තා තචෝ ආදී වශයෙන් අසුභානුපස්සීව අපි ක්‍රියා කරන්න පුළුවන්. එතකොට පහසු ඉක්ම කාලයක් නැහැ අරමුණට කෙලීම ගිහිල්ලා ඊළඟට ආහාරයේ පටික්කුල සංඤී බොහොම හොඳ දෙයක් මේක ඒක සංඥාව ආහාරයේ පටික්කුල සංඥාව කියනකොට ප්‍රත්‍යවේක්ෂා කරලා ආහාර වළඳන්නටත් පුළුවන් වැළඳු ආහාරය පිළිබඳව මානසිකාරය කරන්නටත් පුළුවන් ඒ විදිහට කියනකොට ධාතු වශයෙන් මනසිකාරය කරන පිළිකුල් වශයෙන් මනසිකාරය කරන්නට පුළුවන් මේ ආහාරය පිළිබඳව. යථාපච්චයන් පවත්තමානං ධාතුමත්ත මේ වේස්තං යදිදං පිණ්ඩපාතෝ මේ විදියට අපි කියන්නේ. යථාපච්චයන් පවත්තමානං ධාතුමත්ත මේ වේතං යදිදං පිණ්ඩපාතෝ තදුප පුඤ්ඤකෝච පුද්ගලෝ ධාතුමත්තකෝ නිස්සත්වෝ නිජීව ශුඤ්ඤෝ මේ විදිහට කරනකොට කියනවා මේ ධාතු ටික ඔක්කොම ආහාර ධාතු වලින් හැදිලා තියෙන්නේ. මේක ධාතු ප්‍රමා මත්තකෝ ධාතු පමනයි. අම්පිකෝ කාය ධාතු මත්තකෝ මේ කයත් එහෙමමයි. තදුප බුඤ්ජකෝචකෝ පුද්ගලෝ ධාතු මත්තකෝ මේ ආහාරයේ වළඳන පුද්ගලයා ධාතු ගොඩක් පමණයි. මේ විදිහට හිතන්න පුළුවන් නම් බොහොම හොඳයි පින්නතුනි. ඒ වගේම කල්පනා කරනවා මේ ආහාරය හොඳ සටහනක් තියෙන්නේ ප්‍රියමනාපයි වර්ණයත් ප්‍රියයි. ඒ වගේම මේ වැසුඳාදියත් ප්‍රියයි. ගුණාත්මකයි. නමුත් ඉමම් පෝතිකායම් පත්වා අතිවේ ජීගචිනියෝ ජායන්ති මේ පිළිකුල් කයට මේ හොඳ සටහන් ඇති ආහාරය එකතු වීමෙන් අතිවිය jigucchiniyo jayanti පිළිකුල් බවට පත්වේ මේ විදිහට ආහාරයේ පිළිබඳව පිළිකුල් සංඥාවෙන් වාසය කරන්නට පුළුවන් ධාතු වශයෙන් මෙනෙහි කරන්නත් පුළුවන් පටික්කුල වශයෙන් මෙනෙහි කරන්නත් පුළුවන් පටික්කුල පටික්කුල පටික්කුල කියලා බලනවා ආහාරයේදී මේ විදිහට ආහාරය දිහා පටික්කුල පටික්කුල කියලා සංඥාව උපදවගෙන පැත්තකටලා ඉන්නකොට පින්නතේ නියම පටික්කුල සංඥාව පහළ වෙයි. ඔහුට මානසිකාර්යය තුල ඒ තුලින් ඇතිවෙන අප්‍රසන්නතාවය අත්විඳිනවා. මේ නිසා ආහාරයට තියෙන ලැබියාව බැඳියාව ඊට තියෙන ඇල්ම තුනී වෙලා ප්‍රහාණය වෙලා එනිසා පින්නතුනි මේක මහා පුදුම දෙයක්. පුංචි සාමණේරයන් වහන්සේගෙන් බුදුරයන් වහන්සේ ඇහුවා. කිසියම් දෙයක් නොදන්න සාමණේරයන් වහන්සේගව ඒක සංඥෙකින් මොකක්ද මේ ඒක සංඥාව? ආහරි පටිකුල සංඥා. බලන්න බණක් අහපු නැති පුණ්‍ය සාමණේරයන් වහන්සේ උත්තර දුන්නා. ආරේ පටිකුල සංඥාව තමයි මේක සංඥා. සංසාර පුරුද්ද නිසායි පෙරාත්මවල ආහාරේ පටිකූල සංඥාව මෙනෙහි කරලා තිබුණ නිසායි ඒ සාමණේරයන් වහන්සේට මේ අදහස පහළ වුණේ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. ඒ වගේම සබ්බ ලෝකේ අනබිරත සංඤේ සබ්බ ලෝකේ අනබිරත සංඤේ සියලු ලෝකේ රතේ ඇලීමක් නැති සංඥාව මේකට කියනවා යේ ලෝකේ උපාය උපාදාන චේතසෝ අදිඨානා බිනිවේසානුසයතේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ මේ විදිහටයි සඳහන් වෙන්නේ සබ්බ ලෝකේ අනිවිරත සංඥා යේ ලෝකේ උපාය උපාදාන චේතසෝ අදිඨානා බිනිවේසානුසය මේ ලෝකේ තියෙනවා නම් මේ ලෝකයේ පිළිබඳව මේ කය සිත නැමැති ලෝකයේ සංස්කාර ලෝකයේ පිළිබඳ තියෙනවා නම් උපාය උපාදාන තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නැති වෙනවා. ඒ වගේම ධාතු වශයෙන් සංඥා ආදී වශයෙන් නැති වෙන මේ තෘෂ්ණා දෘෂ්ටි පිළිබඳව යම් සාස්වත හෝ උච්ඡේදවසෝ දෘෂ්ටීන් නැති වෙලා නම් ඒ දෘෂ්ටීන්ට නොබැස ඒවායින් ඉවත් වීම තමයි සබ්බ ලෝකේ යන්නේ විරත සංඥාව. මේවා දුකයි මේවා මෙනෙහි කිරීම ටිකක් අමාරුයි හැබැයි ඉක්ම සමතේ දෙන්නේ නැතුව Tamanට කැමති අය මේ විදිහට සුස්ක විපස්සනා වේදෙනවා මේ නිසා එකට කියනවා දුක්ඛ පටිපදා සමහර අය කැමති මිරිස්කන් සමහර අය කැමති නැහැ සරයි මිරිස් වලට කැමති කෙනාට මිරිස් තිබිය යුතුමයි ඒ නිසා මේවට කැමැති දක්ෂ පක්ෂ යෝගාවචරය ඉන්න අතරින් පතර. ඒ නිසා බුදුරයන් වහන්සේවා වර්ණනා කළා. ඊළඟට සබ්බ සංඛාරයේසු අනිච්චානුපස්සී සුසංකාරේහි අට්ඨියති හරායති jigucchati මේ සංකාරයන්ගේ අනිච්චානුපස්සනාව කියන්නේ පින්නතුනි යම්තාක් මේ සංස්කාරය උපදිනවා නම් මේ සංස්කාරයන්ගෙන් Tamanගේ පීඩාව දකිනවා මේ අසංස්කාරයන්ගේ පරිහරණය නිසා. පීඩාව දකිනවා අට්ටිය ඇති හරා ඇති ලැජ්ජ වෙනවා මේක නිසා ජීවිතයේ එහි පිළිකුල දකින්න. ඒ නිසා සියලු සංස්කාරයන්ගේ පීඩාවත් ඒ පිළිබඳ ලැජ්ජාවත් එයින් ඇතිවෙන්නා වූ පිළිකුල් භාවයක් දැකීමින් වාසය කිරීම තමයි සබ්බ සංකාරයේසු අනිච්චානුපස්සී කියන්නේ. ඊළඟට කියනවා මරණ සංඥා. මරණ සංඥා කෝපන සත්‍යත්තං සුපටිත්ථිතා හෝති. මරණ සංඥාව බොහෝම හොඳට ඔහුගේ సంతානයේ පිහිටලා තියෙනවා. ඔහු දකිනවා යම් මල සිරුරක් කොතනක හරි තමන්ගේ නිවසේ එහෙම නැත්නම් වෙනත් තැනක ඥාති ගෙදරක මහපාරක සෝනක දකින්නවා මල සිරුරක් අලුත් හෝ පරණ බිඳී ගියෝලේ ඕජාව වෙකිරන සිරුරක් එහෙම නැත්නම් හොඳින් සරසලා තියෙන ඔය නවීන පන්නේ මල සිරුරක් දැක්කොත් ඒ තැනත්තා සිහි කරනවා මරණම් මරණම් මරණම් කිය ඒ මරණම් මරණම් කියන සීකිරීම තමයි මේ මරණ සංඥා. පින්නතුනේ මරණ සංඥාව කියන එක ඊටාම හොඳ දෙයක්. මේ ලෝකේ තියෙන ඊටාම සුන්දරම ඊටාම කනට ප්‍රිය බුද්ධිමතාට කනට මිහිරිම ශබ්දය තමයි මරණය. මෝඩයාට නම් මේ මරණය කියන වචනේ අසුබයක්. නමුත් බුද්ධිමතාට නැනවතාට ධර්මයේ දන්න තැනැත්තාට පින්නතුනි මරණ සංඥාව ඊටාම මිහිරි. නින්දට වැටිච්ච කොන්ට්‍රාක්ට් නැගිටින කොටත් මරණම් මරණම් කිය කියා නැගිට ගන්න පුළුවන් නම් ඊටාම හොඳයි පින්නතුනි මහා කුසල සම්භාරයක් පත් වෙනවා පමණක් නෙවෙයි නිවන උද්දකිනවා. ඒ නිසා මේ මරණ සංඥාව කියන්නේ සමහර අය සඳහන් කරනවා මේක චතුරාර්ය භාවනාවේ එකක් කියලා. මේක ඇත්ත. බුද්ධානුස්සති මෙත්තා මරණං අසුභං කියන්නේ චතුරාර්යක්ඛාව තමයි විපස්සනාවට හැරෙන පුද්ගලයෙක් සමත භාවනා විවර කරලා ඒ සමාධිය විහිදෝලා තමන් විසින් මෙන්න මේ බුද්ධානුසිමෙත්තා මරණං අසුභං කියන ආරක්ෂක හතර සම්පූර්ණ කරන්න ඕන. ඉතින් මෙතෙන්දී එහෙම නෙවෙයි. ශුෂ්ක විපස්සකයා තමන්ට නිසි පිහිටුවාගත් සමාධියක් නැතුව තමන් දකින මල සිරුරක් දැකලා සිහි කරගන්නවා හොඳට සටහන් පිහිටවන අඩි 10ක් 12ක් ඈතින් හිට ගන්නවා පාවලට පැත්තකට වෙන්න හිට ගන්නවා හිටගෙන ඉවරලා බලනවා මල සිරුර දිහා හොඳට ඒ තබලා තියෙන හැටි බලනවා වටේ තියෙන සටහන් ගන්නවා ඒ බහා තියෙන පෙට්ටියක් වගේ එකක් තියෙනවා නම් ඒකේ කෙරවලේ සටහන ගන්නවා සිරුර මැද පවතින හැටි. මේ දිහා බලාගෙන මරණම් මරණම් මරණම් කියලා ඇස් දෙක අරගෙන බලාගෙන ඉන්නවා ටිකක් වෙලා. හිමින් සිරුර හැපියලා බලනවා මේක පේනවද කියලා. එහෙම බලාගෙන ඉන්නකොට සමහර විට මේ සංඥාවක් යන්තම් සැකිල්ලක් පමණක් Tamanටමත් පේනවා. පියවිය හැට වගේ. නැවතත් ඇහැ පියා ගන්නවලු සලවන්නේ නැතුව ඉන්න ඉරියව්වේ තියෙන කෝණය වෙනස් නොකර නැවතත් මල් සිරුරට දැසය මාගෙන මෙනෙහි කරනවා මරණම් මරණම් මරණම් මරණම් කියලා. මේ විදිහට කීප වතාවක් මෙනෙහි කරලා දැස පියාගත්තාම මේ මල් සිරුර සැබෑවින් වගේ Tamanට පෙනෙනවා. ඥාන සමාපත්තියක් ඇති පුද්ගලයෙකුට ෂණයකින් මේ සංඥාව ගන්න පුළුවන්. එහෙම නැති කෙනෙකුට සෑහෙන වෙලාවක් එතන හිටගෙන මේ සංඥාව ගත හැකියි. ගත්තු සංඥාවත් අරගෙන ඒ පුද්ගලයා Taman ඉන්න තැනකට යනවා. ගිහින් වාඩි වෙනවා නිදහස්ව. ඊට පස්සේ සිත යොමු කරනවා අර මරණ සංඥාවට. Taman දැකපු ස්ථානයට සිත යොමු කරලා නැවත මරණම් මරණම් කියනකොට අර මල සිරුර Taman ඉදිරියේ පෙනෙන්න ගන්නවා. මේ මල්ල සිරුර දිහා බලාගෙන මරණම් මරණම් කියමින් මෙනෙහි කරමින් වාසය කරද්දී ටිකෙන් ටික පින්නතුනි මේ මල සිරුර වෙනස් වෙන්න පටන් ගන්නවා. අර ඇඳුම් අතුරුදහන් වෙනවා. නිර්වත් මල සිරුර පමණක් ඉතිරි වෙනවා. ඒ සැබෑ මල සිරුරේ ටිකෙන් ටික ටිකෙන් ටික පින්නතුනි වර්ණය වෙනස් වෙන්න පටන් ගන්නවා. ටිකෙන් ටික ඉදිමෙන්න පටන් ගන්නවා. ඒ වගේම පින්නතුනි තමන්ගේ සිරුර තමන්ගේ රූපයකට ආදේශ වෙනවා. මෙතෙක් තිබුණු ඒ බාහිර පුද්ගලයා නෙවෙයි දැන් ඉන්නේ. දැන් ඉන්නේ තමන් එතන වර්ණ සංඥාව එතන. දැන් තමන්ගේ මල සිරුර බලමින් තමන් කිසිම බයක් හිතෙන්නේ නැහැ, ਸੰతాපයක් දුකක් නැහැ. ඒ වගේම මධ්‍යස්තව හොඳට සමාධියකින් බලාගෙන ඉන්නවා. මෙහෙම බලාගෙන ඉන්නකොට මේ මල සිරුර ටිකෙන් ටික ඉදිමෙන්න පටන් ගන්නවා. ඉදිමේ ඉදිමේ ගිහින් පුපුරනවා පුපුරලා ඕජාව වැగిරෙනවා වැగిරෙන ඕජාවට ඇවිල්ලා සත්තු ඉඳ තියලා පණුවන් ගහනවා ඊට පස්සේ මේ මල සිරුර තනි කරම පණුවන්ගෙන් පිරියා මේ විදිහට තව තවත් මරණම් මරණම් කිය කියා ඉන්නේ තිපින්නතුනේ දැන් ඕනකමෙන් කියනවානේ මේ ඉබේ කියවෙනවා මෙනෙහි වෙනවා තවත් ටිකක් යනකොට මේ මෙනෙහි වීමත් ඊටාම සියුම් තත්වයකටපත් වෙනව නොවෙනවා හා සමානව දැන් බලාගෙන ඉන්නේද්දි මේ සිරුර මස් ටික ගැලවි ගැලවි කැඩි කැඩි දිය වෙවි යනවා හතර පැත්තට ටිකෙන් ටික ටිකෙන් ටික මල සිරුරේ ඇට සැකිල්ල මතුවෙනවා. මෙහෙම මතුවලා අවසාන වෙනකොට ඇට සැකිල්ල කඩා වැටෙන්න පටන් ගන්නවා තනින් තනින් ටිකෙන් ටික. ඊට පස්සේ කුඩු වෙන්න පටන් ගන්නවා කුඩු වෙලා කුඩු වෙලා ගිහින් අන්තිමට තියෙන දෝයිලි පොදක් නැති වෙන තත්ත්වයටපත් වෙලා හුස්හින් සද්දයක් එක්ක එතන නවතින. මේක තමයි පින්නතුනි සැබෑ මරණ සංඥාව. සමාපත්තියක් ඇති පුද්ගලයෙකුට මේක කිරීම ඉතාම සුබයි හොඳයි පහසුයි. මේ විදිහට මරණ සංඥාව කරන ඇත්තන්ට පින්නතුනි සංසාරයේ කෙටි මේ කිසිම දෙයකට ඇලීමක් වෙන්නේ නැහැ පින්නතුනි. ඔබ සැබෑ ලෝකයේ අනබිරත සංඥාවෙන් ඉන්න පුළුවන් මේ සියල්ල අත්හරින්න පුළුවන් ඔහුට. ඒ වගේම පින්නතුනි මේ මල සිරුර දෙක හා බලාගෙන මේ විදියට ඉඳීම නිසා කොතරම් කෙලෙස් තමන්ගෙන් ඈත් වෙනවද මේ සංසාරෙට මේ ජීවිතයට ඒපනාන් තම තමන්ගේ මේ කායට තියෙන මේ බැඳීම බොහෝ දුරට දෙතරලා හැබැයි ඒක වෙනසක් තියෙන්නේ මේ සිරුර දිහා බලාගෙන මේ විදියට භාවනා කරන තැනත්තට මේක තුලත් ප්‍රීති සුඛ ඇති වෙන. එතනයි වෙනස තියෙන්නේ. මේ පණුවන් ගහපු මල සිරුරේ මොන ප්‍රීතියක්ද මොන සුඛයක්ද මොන සෝමනස්සයක්ද නමුත් ධර්මතාවයේ එතනයි තියෙන්නේ පින්නතුනි මේවා කිසිම දෙයක් දන්නේ නැති සමහර යෝගීන්ටත් මේක ඉබේට පහළ වෙනවා සමහර අය ඉන්නවා ආනාපාන සති භාවනාව වඩමින් ඉන්නවා ඒකත් හරියට කෙරෙන්නේ නැහැ තරමක් දුරට හිත සමාධි වෙනව නැති වෙනව ආලෝකේ වුණත් ඊතරම්ම නැහැ වරින් වර ටිකෙන් ටික මතුවේවි යනවා මෙහෙම අවස්ථාවක පින්නතුනි භාවනාව එපා වෙලා නැගිටින්න හදනකොට එක්තරා යෝගාවචරයේ ටිකක් වය වෘද්ධ තමන්ගේ නිවසේ බැහැරින් තියෙන පුංචි කුටියක දිනපතාම උදේට ගිහින් භාවනා වේදෙනවා මේ තැනත්තා. මෙහෙම භාවනා කරමින් ඉන්නකොට එක දවසක් නැගිටින්න හදනකොට කම්මැලි වගේ හිතුණා එහෙම හිටියා. ටිකක් ඉන්නකොට ටිකක් ඉන්නකොට Tamanට තේරුණා එකවරම තමන්ගේ මල තමන්ගේ සිරුර තමා ඉදිරියේ පේන්න පටන් ගත්තා. බිම වැතිරලා තියෙන ස්වභාවයෙන් දැක්කා. මේ දැකලා මේ තනත්තා කරන්න කියන්න කිසිම දෙයක් දන්නේ නැහැ මම විත වෙලා බලාගෙන හිටියා. හැබැයි ධර්මතාවයකින් වගේ හිත ඔහුගේ හිතේකට බැඳුනා කිසිම චකිතයක් ඇති වුණේ නැහැ. මේ විදිහට ගින්නැද්දි පින්නතුනේ ටිකෙන් ටික ටිකෙන් ටික අර මං දේශනා කරපු විදිහට මේ මල සිරුරට සිද්ධ වුණා. අවසානයේ ඔක්කොම අතුරුදහන් වෙලා ගියා ස්වල්ප වෙලාවක් එහෙම බලාගෙන හිටියා. ඊට සතියකට පස්සේ අපිව හමු වෙලා ඇහුවා ස්වාමීනි මට මෙන්න මෙහෙම දෙයක් වුණා මොකද්ද මේකේ තේරුම කියලා. ඉතින් මම ඇහුවා තනත්තගෙන් ඇහුවා ඔබතුමා කවදාක්වත් මේ මරණ සංඥාවක් වඩලා තියනවද? මේ වගේ භාවනාවක් ඉගෙනගෙන තියනවද? නෑ ස්වාමීනි කවදාවත් නෑ. කවුරුවත් කියලා දීලවත් නෑ මට. එහෙනම් ඕක තමයි මරණ සංඥාව කියලා ඔහු අස්වැසුවා. ඉතින් බලන්න පින්නතුනි කිසිම දෙයක් නොදන්න කෙනෙකුට මේක මේ විදිහට මතුනේ පෙර සංසාරේ කරපු දෙයක්. එකෙන් පේනවා මේවැය තියෙන අද සත්‍යතාවය. මේක තමයි මරණ සංඥාව. මේවත් හදා බලන්න තම තමන්ටත් හදා බලලා අත්විඳිනවා මිසක් ස්වාමීන් වහන්සේලා කිව්වටවත් පොත්වල තිබුණාටවත් විශ්වාස කරන්න හොඳ නැහැ. ඒ නිසා කරලාම බලන්න ඕනේ මේක ඇත්තද කියලා. කොහොම පහසුයි මරණ සංඥාව වැඩිමෙන් නැති වෙන කුසල වල බලයෙන් තමන්ගේ ඉන්ද්‍රියන් දියුණු වෙනවා. ඊළඟට කියනවා මරණ සංඥා කෝපනා සත්‍යත්තං සුපටිත්‍ිතාව හෝති සෝ ීමානි පංචසේක බලා ඊළඟට කියනවා ීමානි පංචසේක බලානේ උපනිස්සාය විහෙරති. සද්දා බලං හිරි බලං ඔත්තප්ප බලං විරිය බලං පඤ්ඤා බලං. තස්සිමානි පංචින්ද්‍රියානි මුදූනි පාති භවಂತಿ. සද්දේන්ද්‍රියං විරේන්ද්‍රියං සතීන්ද්‍රියං සමාධියං පඤ්ඤේන්ද්‍රියං. ඉමේ සම්පඤ්ඤං පංචන්නං ඉන්ද්‍රියානම් මුදුත්තා දන්දං අනන්තරියම් පාපුනාති. අන්නතනයි පින්නතනි හේතුව තියෙනවා. දැන් මේ විදිහට දුක්ඛ පටිපදාවේ යෙදිච්ච තැනත්තාට මේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම වැඩිච්ච නැති පුද්ගලයෙකුට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. සමාධිය වුණත් පිහිටන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි මේ සුස්ක විපස්සකයා මේ විදිහට මේ මරණ සංඥාව හෝ අසුභ සංඥාවක් හෝ වැඩිමෙන් ඔහු තුල ඔය ඇය තුල ඇති වෙනවා මේ සබ්බ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. මේ ඉන්ද්‍රිය ධර්ම වගේ මේවා බල ධර්ම බවට පත් වෙනවා පින්නතු. ඒවා නැවත නැවත කිරීම නිසා, ඒවා අචලතාවයට පත් නිසා ඒවා බල ධර්ම බවට පත් මෙන්න මේ ඉන්ද්‍රිය හා බල ධර්ම පින්නතුනේ සත්‍ය ඉන්ද්‍රියම් සෝ ඉමේසම් පංචන්නං ඉන්ද්‍රියානම් මුදුත්තා තන්දං අනන්තරියම් පාපුනාති. මෙන්න මේ ඉන්ද්‍රියන් මු르දු වශයෙන් ඔහුට දියුණු වුණානම් අන්න ඒ සිනදා පින්නතුනේ දන්දං අනන්තරියම් පාපුනාති. ඔහුට මේ මාර්ගයටපත් වෙන්නේ පින්නතුනේ ධර්මය අවබෝධ වෙන්නේ ඒ වගේම සමාධියටපත් වෙන්නේ පින්නතුනේ දන්දම් බොහොම හිමි. මේ නිසා ඉන්ද්‍රිය ධර්ම ඔහුට වැඩිලා තියෙන්නේ බොහොම ටිකයි. ඒ කියන්නේ යෝගාවචරයාගේ තියෙන වීරිය අනු යෝගාවචරයාගේ තියෙන සති සම්පජන්ණය දියුණු කරගත්තු හැටි බලලා ඒ අනුව තමයි පින්නතුනි මේ ඉන්ද්‍රිය බල ධර්ම පිහිටා. ඒ නිසා මේ තැනැත්තාට තියෙන්නේ මුදු මු르දු වූ ඉන්ද්‍රිය. ඒ නිසා දන්දං අභිඤ්ඤා අනන්තරියම් පාපුණා. අනන්තරිය කියන්නේ පින්නතුනි ධර්මය අවබෝධ වීම, ඒ වගේම සමාධිය, මේ විපස්සනාවට කියන සමාධියත් මාර්ග ඥානියත් මේ ආදියට කියන්නේ දන්දම් අනන්තරිය. ඒ නිසා ඔහුගේ ආයෝධයේ හිමිනි සිද්ධ වෙන්නේ. ආසවනං කයයි මේ ආශ්‍රයන් ශේ කිරීම පිණිස මේ தත්ත්වය උට උදා වෙන්නේ හිමි. අයම් උච්චති භික්කවේ දුක්ඛ පටිපදා දන්දා බිඤ්ඤා. දැන් තේරුම් ගන්න ඕනේ යම් කිසි කෙනෙක් සුස්ක විපස්සනාවේ යෙදෙනවා නම් ඔය ප්‍රතිෂ්ඨාව ලබන්නේ දුක්ඛාපටිපදාවේ. ඒ වගේම ඔහු විසින් දියුණු කරන ලබන ඉන්ද්‍රිය සහ බල ධර්මයන්ගේ හීනත්වය උඩ ඔහුට කිප්පා දන්දා වෙනවා දන්දා විඤ්ඤා වෙනවා ධර්මය අවබෝධ වෙන්නේ හිමි කතමේච වික්කවේ දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා එතකොට මේ දුක්ඛා පටිපදාවේ යෙදෙන කෙනාට කිප්පා විඤ්ඤාව සිදු වෙන්නේ කොහොමද ඉද භික්කවේ භික්ඛු අසුභානුපස්සී විහෙරති කාය කායානුපස්සී විහෙරති තස්සිමානි පංචේන්ද්‍රයානි අදිමත්තානි පාති භවಂತಿ දැන් මේ විදියට පින්නතුනි යම් කිසි කෙනෙක් අසුභානුපස්සී විහෙරනවා කරනවා නම් අර විදියට මරණ සංඥාව පටික්කුල සංඥාව සබ්බ ලෝකේ අනබරිත සංඥාව සබ්බ සංකාරේ අනිච්ච සංඥා ආදී මේ සුස්ක විපස්සක යම්සි භාවනාවක යෙදෙනවා නම් අන්නේ එයාගේ ඒ ඉන්ද්‍රිය ධර්ම පංචන්නං ඉන්ද්‍රියාණං අදිමත්තතා කිප්පං අනන්තරියං පාපුණාති ආස්වානං කියයි. අන්නේ ඒ නිසා ඔහුගේ ඉන්ද්‍රිය ධර්ම වැඩි නිසා කිප්පං අනන්තරියං. අන්න ඔහුට ඔහුගේ අවබෝධය ඉක්මන් වෙනවා සිදු වෙනවා. ඒ නිසා පින්නතුනි අයම් මුච්චති භික්කවේ දුක්ඛා පටිපදා කිප්පා පිඤ්ඤා. කිප්පා අභිඤ්ඤාව කියන්නේ ෂණයෙන් ඉක්මනින් දන්දා කියන්නේ හිමින්. එනිසා දුක විඳිමින් අපි ඉදිරියට යන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ මේ වගේ සුස්ක විපස්සකයන්ට මේ විදිහට දුක ලැබෙන බව එදා ප්‍රකාශ කරලා තිබුණා. ඒ වගේම පින්නතුනේ අදත් ආචාර්යයන් වහන්සේලා මේවා ප්‍රගුණ කරපු ආචාර්යයන් වහන්සේලා සඳහන් කරනවා මේක දුකයි. තල්ලේ දිවාලෝගන ඉස මුදුනේ පිට වෙන ගින්දර ඉවසගෙන විපස්සනාවේ යෙදෙන්න ඕනේ කියන කාරණයක් මතක් කරනවා. ඒ මං හිතන්නේ මේ වින්ද තමයි. ඒ නිසා පින්නතුනේ සමහර අයට පිළිටනවා මේ දුක්ඛ ප්‍රතිපදා. සමහර අයට තමන්ගේ රෝගාබාධ නිසා සමාධි ලබා ගන්නට බැරිකම තියෙනවා. තවත් සමහරෙන්ට ආචාර්යයන් හොයාගන්න බැරිකම තියෙනවා. තවත් සමහර අයට පෙර ආත්මවල ළඟ ආත්මවල විස්පස්සනාව හොඳින් කරලා ඒවැ ප්‍රතිෂ්ඨාව ලැබලා තියෙන අයටත් කැමැත්ත ඇති වෙනවා ඉක්මනින් ඉක්මනින් මේ දුක්ඛ ප්‍රතිපදාවට යන්න. ඒකේ කිසිම වරදක් නැහැ. හදිස්සිය ධර්මයක් අවබෝධ කරන්න තරම් ඉන්ද්‍රිය ධර්ම ගිය ආත්මවල පුරෝගණ ආවනම් පින්නතුනි මෙතෙන්ට සුඛා පටිපදා වුණත් දුක්ඛා පටිපදා වුණත් වෙනසක් නෑ ධර්මය අවබෝධ වෙනවා. ඒ නිසා අපි ලැබෙන දේ ඒ විදිහට ගන්නටත් ඕනේ. නමුත් තෝරා බේරා ගැනීමේ ප්‍රඥාව තියෙන්න Tamanටයි. මිනිස්සෙක් උපදිනකොට ಜಾති ප්‍රඥාවක් අපිට ඇති වෙනවා ප්‍රතිසංජි විඥානයේ තියෙන ශක්තිය අනුව. මේ ಜಾති ප්‍රඥාවට ලැබෙන දේ වෙනස් කරන්න අපිට ශක්තියක් නැති වුණත් ඒ තරමක් දුරට එහා මෙහා කිරීමේ හැකියාව තියෙන්නේ අපිටයි. ಜಾති ප්‍රඥාවෙන් අපි ලැබූ දේ ඒ වගේම පාරිහාරීය ප්‍රඥාවෙන් වෙනස් කරන්නට පුළුවන්. පාරිහාරීය ප්‍රඥාවයි කියන්නේ පින්නතුනි තමන් විසින් අසන ලද දේ අනුන්ගේ පරත්තෝ ഘോഷයෙන් තමන් ගන්නා දේ ඉගෙන ගන්නා දේ සිතා වැලීමෙන් දැනගන්නා දේ තර්කයෙන් මැන ගන්නා දේ සාකච්ඡාවෙන් දැනගන්නා දේ හොඳ නරක තෝරා බේරාගෙන ඒවා තමන්ගේ ජීවිතයට යොදා ගැනීමේ ශක්තිය තමන්ට තියෙනවා නම් ඒකට කියනවා පාරිහාරීය ප්‍රඥාව කියලා. උපතින් අපිට මොන කර්ම විපාකයක් නිසා දැඩි දුකක් විඳන්න තිබුණත් ඒ දුක් වේදනාවල් යටපත් කරගෙන සුඛ වේදනාව මතු කර ගැනීමේ හෝ ඒ දුක් වේදනාවල් තරමක් දුරට අඩු කර ගැනීමේ ශක්තිය තියෙන්නේ මෙන්න මේ පාරිහාරීය ප්‍රඥාව තුලයි. ඒ වගේම පාරිහාරීය ප්‍රඥාව හරියට ඇති පුද්ගලයාට තමයි පින්නතුනේ විපස්සනා ප්‍රඥාව පහළ කරගන්නට හැකි වෙන්නේ. අන්නේ පාරිහාරීය ප්‍රඥාවෙන් තමයි මේ දුක්ඛ ප්‍රතිපදාවද සුඛ ප්‍රතිපදාවට මට ගැලපෙන්නේ කියලා තෝරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා පින්නතුනේ අපි නිතරම කල්පනා කරන්න ඕනේ. මේ ආත්මය අපි අපාගත වෙන්න නියම වෙලා හිටියත් අපිට ප්‍රඥාව තියෙනවා නම් පාරිහාරීය ප්‍රඥාව හරියට යොදාගත්තොත් පින්නතුනි ඒ අපාගමනින් අපිට වැළකෙන්න පුළුවන් දිව්‍ය ලෝකයට ඒ ගමන හරව ගන්න පුළුවන්. කොතෙක් පිටලා තිබුණත් Tamanට අපාගත වෙන කුසලයක් මතුවෙන බවට පින්නතුනි Taman ධානය සමාපත්තියක් ලබා ගත්තා නම් ඒකාන්තයෙන් යන්නේ බ්‍රහ්ම ලෝකෙට. විපස්සනා වේදුනා නම් එහෙම අරගෙන ආපහු එන්නේ නැතුව ඒ වෑමේ ඉඳත් ඉඳ තියෙනවා. ඒ වගේම පින්නතුනේ දිව්‍ය ලෝකෙට ගියත් ඒ වගේම පහසුවෙන් ඉන්නත් පුළුවන් වෙනවා. Tamanට පුළුවන් වෙන්න ඕනේ. කර්මයට ඉඩ දීලා මේක කර්මයක් මට නම් බෑ මේ ආත්ම නිවන් දකින්න. ඔහේ කවදා හරි කෙරෙයි කියලා බලාගෙනුනොත් මේක සිද්ධ වෙන්නේ නැහැ. මේ නිසා ප්‍රඥාව උපදවා ගන්න ඕනේ ඒක මෙහෙවන්න ඕනේ ඒකේ හාම්පුතා වෙන්න ඕනේ තමයි. ඊළඟට කියනවා කතමාච බික්කවේ සුඛා පටිපදා දන්දාභිඥා සුඛා පටිපදා දාඤ්ඤාභිඥා සුඛා පටිපදාවේ තියෙනවා හෙමින් ධර්මය අවබෝධන එකක් ඒ වගේම සුඛා පටිපදාවේ තියෙනවා චිප්පාභිඥාව කතමේච භික්කවේ සුඛා පටිපදා දන්දාභිඥා ඉද භික්කවේ භික්කු විවිච්ඡේව කාමේ විවිච්ඡා කුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේක්ෂකජං පීති සුඛං පටමඥානං උපසම්පත්‍ය විහෙරති සෝ ීමා අනේ පංචසේක බලාන උපනිස්සාය විහෙරති මෙන්න මේ විදිහට පින්නතුනි අපි මේ ආනාපානීය කරමින් මේ දවස්වල මේ උත්සාහ කළා මෙන්න මේ සමාධිය අපි ලබන්න මේ වගේ ප්‍රතිමා ඥානය උපදවාගෙන ඔබට පුළුවන්කම තියෙනවා නම් පංචේන්ද්‍රිය වඩා ගන්නට අන්නේ ඉන්ද්‍රිය බල සද්ධා බලං විරිය බලං සති බලං සමාධි බලං ප්‍රඥා බලං තස්සේ මානී මානී මුදුනි පාති භවಂತಿ සද්දිත්‍යම් විරින්දියම් සෝයිමේ සංපංචින්දියාන මුදුත්තා දන්දං අනන්තරියම් පාපුනාති ආසවානං කියලා. ඒ නිසා පින්නතුනේ මේ ධාන සමාපatti වඩපු කෙනෙකුට සුඛ ප්‍රතිපදාවක් තියෙන්නේ සැපයෙන් ditta ධම්ම සුඛ විහාරය තුලින් ධර්මය අවබෝධ කරගන්න. එයාගේ උනත් පින්නතුනේ තමන්ගේ ශ්‍රද්ධාවත් විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම තමන් ඕනෑකමෙන් උසස් විදියට වඩා ගන්නේ නැතුව මදවිසියෙන් වඩා ගත්තොත් පින්නතුණ යාටත් වෙන්නේ කිප්පා විඤ්ඤාව නෙමෙයි දන්දා විඤ්ඤාව. හිමින් වෙන. නමුත් වෙනවා. යම් දවසක මේ තැනත්තට පුළුවන් වුණා නම් පින්නතුණේ ඒ ඉන්ද්‍රිය ධර්ම හොඳින් වඩා ගන්නට එහෙනම් පින්නතුනේ අදිමත්තතාවයට පුළුවන් නම් අදිමාත්‍ර වශයෙන් මේක දිනු කරන්න පුළුවන් නම් සස්සිමානි පංචේන්ද්‍රයනි අදිමත්තානි පාතිභවಂತಿ සත්ත්‍ේන්ද්‍රයන් විරේන්ද්‍රයන් සතීන්ද්‍රයන් සමාධීන්ද්‍රයන් පඤ්ඤාේන්ද්‍රයන් සෝයිමේ සම්පංජානං ඉන්ද්‍රියාණං අදිමත්තතා කිප්පං අනන්තරියං පාපුනාති ආස්වානං කියයි එතකොට පින්නතුනේ සමාධි ඉපදවීමේ තියෙන වටිනාකම තමයි බුදුරජාණන් වහන්සේ මේ අපිට පෙන්වලා දෙන්නේ සා යෝගාවචරයන් විසින් තමන්ට අවශ්‍ය නම් දුක්ඛාපටිපදාවේ ගමන් කරලා ධර්මය අවබෝධ කරගන්නටත් පුළුවන්. ඒ වගේම පින්නතුනි සුඛාපටිපදාවට කැමති කෙනෙක් ඉන්නවා නම් සුඛාපටිපදාවෙන් ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්. නිසා කවුරුවත් කියනවා නම් මේ බුද්ධ ධර්ම කියන්නේ දුකක් දුකම ගැනමයි කතා කරන්නේ සැපක් නෑ කියලා. ඒක සම්පූර්ණ අමෝලික බොරුවක් වෙනවා. ධර්මය අවබෝධ කරන්නේ සැපෙන් ජීවත් වන්නේ සැපෙන් පින්නතුනි යන්නේ සැපේට ඒ නිසා පින්නතුනි මේ ධර්මය සම්පූර්ණයි අපි විසින් බලන්න ඕනේ මේ වෙලාවේදී සුස්ක ඒ දුක්ඛ පටිපදාවේ යන අයට අමාරුවෙන් වුණත් පින්නතුනි මේ ගමන යන්න පුළුවන් නමුත් හේතුව ඔහුට වරින් වර සිදුවෙන අජ්ජත්තික බාහිර වශයෙන් එන වූදුරු නිසා තමන්ට සැනසille භාවනා කටයුතු එක දිගට කරන්න අපහසුතාවයක් ඇති වෙනවා. කෙලෙස් වලින් තමන්ගේ හිත පිරෙනවා වරින් වර කෙලෙස් එක්ක සටන් කරන්න ඕනේ ආධ්‍යාත්මික වශයෙන් තමන්ගේ సంతානෙන් උපදින කෙලෙස් එක්ක. ඒ වගේම බාහිර ඉන්ද්‍රිය අරමුණු නිසා තමන්ට ඒවටත් මෝන දෙන්න වෙනවා. ඒ අනුවත් කෙලෙස් උපදිනවා පින්නතුන්. ඒ නිසා ආධ්‍යාත්මික බාහිර වශයෙන් විශාල සටනක් කරමින් ධර්මය අවබෝධ කරගන්ටයි මේ දුක්ඛ ප්‍රතිපදාවේදී සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේදා මේ දුක්ඛ ප්‍රතිපදාව නිසා තම තමන්ගේ බෙල්ල සිඳගත් වේ සංඝයා වහන්සේලාගේ සෝචනීයත්වය දැකලා සංඝයා වහන්සේලාට අනුකම්පා කරලා එදා දේශනා කරවදාලා මේ ආනාපාන සති භාවනාව ආනාපාන සති භාවනාව දේශනා කරද්දී තමයි පින්නතුනි මේ සමාධි බලය ගැන කිව්වේ සමාධියේ ආනිසංස කිව්වේ සමාධි ලැබුවා නම් පින්නතුණියට ditta ධම්ම සුඛ විහාරය ලැබෙනවා. ඒ වගේම තියෙනවා තමන්ගේ ඒ සති සම්පජන්ණයේ දියුණු වෙනවා. ඥාන දර්ශනය ලැබනවා. ආසවක්ෂය කර සිද්ධ වෙනවා. මෙන්න මේ හතර මේ ප්‍රතිපදා හතර මෙන්න මේ ලාභ හතර සමාධි භාවනාවේ යෙදෙන කෙනාට පහසුවෙන් ලබා ගන්නට පුළුවන්. එනිසා පින්නතුනේ යම් සමාධියක් පිටුවාගත්තු ප්‍රථම ධානය හෝ චතුත්ථ ධානය දක්වා හෝ Taman විසින් මේ සමාධිය ස්ථිර කරගත්තනම් වශී කරගත්තනම් Tamanට යානාවක් තියෙනවා හිතුව හිතුව වෙලාවට යානාවට ගොඩෙලා පැතු පැතු තැනකට යන්න පුළුවන් වෙනවා මේ යෝගාවචරයට සනසිල්ල මේ නිසා ගඟකින් එතර වෙන තැනැත්තා ගඟට බැහැලා ගඟ දිගේ යනකොට කටුපතුර වල පැටලෙනවා සත්තුන්ගේ කබරෙයින්ගෙන් ඒ වගේම කිඹුලන් ආදීන්ගෙන් අනතුරු වෙන්නත් පුළුවන් පින්නතුනි. නමුත් ගඟේ ගිලෙන්නත් පුළුවන් මැද්දේ. නමුත් පහුරක් හදාගන්න ටිකක් පරක්කුයි. දඬු අරගෙන වැල් අරගෙන ටිකක් ඉඳගෙන හිමින් හිමින් දඬු අපි පහුර හදාගත්තා. පවුර නැගිටලා අපි පහසුවෙන් පා වෙලා යනවා ඊතරට පවුර අතහැරලා අපි ඒකට ගොඩ වෙනවා. ඒ වගේ අපි මේ සමාධි උපතවා ගන්නේ බ්‍රහ්ම ලෝකවල ගිහින් සැප විඳින්න නෙවෙයි මේ ජීවිතයේ හෝ ඊටාම පහසුවෙන් ඊටාම ආසන්නයකදී අපිට නිර්වාණය අවබෝධ කරන්ට පහුරක් වේවා කියන ප්‍රාර්ථනය ඇතුවයි. ඒ නිසා පින්නතුනි අපි කල්පනා කරන්න ඕනේ හොඳින්. විපස්සනා වේද නැත්තන්ට හිත අපහසුතාවයට පත් කරගන්න වුමනා නැහැ විපස්සනා වෙනුත් අපිට පුළුවන් සමාධියට යන්න. යම් කිසි කෙනෙක් ප්‍රාර්ථනා කරනවා නම් විපස්සනා කරමින් ඉන්න විට එයාට විපස්සනාව අමාරුයි කියලා හිතෙනවා නම් ඒ තනත්තට පුළුවන් පින්නතුනි ධාතු මනසිකාරයේ තුලින් සමාධි ලබන්ට ඉදිරියට යන්න. අර්පණා සමාධි දක්වා දියුණු කරගන්න පුළුවන් මේ ධාතු මනසිකාරය. යම් කිසි කෙනෙක් මේ ධාතු මනසිකාරය කරනවා නම් තමන්ගේ ශරීරයට සිත යොමාගෙන පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ආදී වශයෙන් එහෙම නැත්නම් පින්නතුනි තදවීම, බුරුල් වීම, බර වීම, සැල්ලු වීම, ගොරෝසුව සිනිඳු, සීත උෂ්ණ, ඇලෙනවා, වැగిරෙනවා, ඒ වගේම පිම්බෙනවා, තල්ලු වෙනවා, ඇස වෙනවා කියලා. මේ ලක්ෂණ ටික යොමු කරගෙන තමන්ගේ ශරීරය දිහා බලාගෙන යම් කිසි කෙනෙක් භාවනා වේදනවා නම් පින්නතුනි ටිකෙන් ටික හිත තැම්පත් වෙනකොට විසිරෙන්නේ නැතුව මේ කරුණු 12 තුලම හිත පවත්වන්න පුළුවන් නම් විනාඩියක් තුළදී වාර තුනක්වත් Tamanට පවත්වන්න පුළුවන් ශක්තියක් ඇති වුණොත් ඒ තැනත්තට පුළුවන් වෙනවා මේ ශාරීරිය විනිවිද දකින්න. විනිවිද දකිනවා කියන්නේ පින්නතුනේ මේ ශාරීරිය වතුර කුට්ටියක් වගේ එහෙම නැත්නම් අයිස් කැටයක් වගේ එහෙම නැත්නම් වීදුරු බෝලයක් වගේ මේ තුල විනිවිද දකින්න පුළුවන් වෙනවා මේ තැනත්තට. එයා කල්පනා කරනවා නම් මේ අවස්ථාවේදී මම සමත වඩලා ඉවරලා මම ධාන උපදවන්න ඕනේ කියලා ඒ වෙලාවේ කොටස් 30ක මෙනෙහි කරන්න ඕනේ හැමම ඉඳගෙන. Tamanට මතක රූපයක හෝ Tamanගේ ශාරීරියේ හෝ මේ කොටස් මෙනෙහි කරමින් කේසා ලෝමා නාථා දන්ත ආදී වශයෙන් කොටස් ටික වෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනවා නොනවත්වා. දැන් මෙහෙම මෙනෙහි කරගෙන යනකොට පින්නතුනි මේක මඤ්ඤණාවක් නෙවෙයි මේක මතකයක් නෙවෙයි තමන්ගේ තියෙන කොටස් ටික තමන් ඉදිරියේ වීදුරුවක් මත පතිත වුණා වේ තමන්ගේ සියසින් දකිනවා මේ විදියට දකිනකොට සැබෑ තත්වයෙන් දකින මේ කොටස් 32 අතරින් වඩාම ප්‍රකට වියගෙන යනකොට නවතිනවා අට්ටිකේ ළඟ මේ අට්ටිකේ ළඟ නැතිලා අට්ටි අට්ටි අට්ටි අට්ටි කිය කියා ඉන්නවා දැන් මේ ශරීරයේ මුකුත් නැහැ තමන්ට පේනවා තමන් අට්ටි ඇට ගොඩක් වෙලායි ඊට පස්සේ තමන් ඉදිරියේ වාඩි වෙලා ඉන්න යෝගාවචරයාගේ පිටුපස පැත්තෙන් සිත යොමු කරලා ඒ ශරීරය තුලත් මෙන්න මේ කොටස් තියනවාද කියලා මෙනෙහි කරන්න පටන් ගන්න. කොතෙක් මෙනෙහි කරත් එකවරම පෙනෙන්නේ නැහැ. නැවත වරක් තමන්ගේ ශරීරයේ කොටස් කීපයක් මෙනෙහි කරලා අර ශරීරයට යොමු කරනවා. මේ ආදී වශයෙන් අකණ්ඩව මෙනෙහි කරගෙන යනකොට පින්නතුනේ ඒ ඉදිරියේ ශරීරයේ කොටස් ටික ටිකෙන් ටික පෑදෙන්න පටන් ගන්නවා. යම් වෙලාවක තමාගේ ශරීරයේ කොටස් දකින්නවා වගේ ඉදිරි කොටස් ශරීරයේ කොටස් ටික දැක්කනම් අන්න ඒ අවස්ථාවේදී යා ටිකේට හිත යොමු කරලා නවතිනවා අට්ටි අට්ටි අට්ටි අට්ටි කියලා. එහෙම අට්ටි අට්ටි අට්ටි කිය කියනකොට ඒ පට්ටිකේ හොඳට ඇටසැකිල්ල ප්‍රගුණ වෙලා හොඳට සුදු පාටෙන් බබලෙන්න ගන්නවා. ඒ බබලන වෙලාවට අට්ටි කියන සංඥාව ඇත්තරලා ඕදාත ඕදාත ඕදාත කියලා ඒ සුදට හිත මෙනෙහි යොමු කරනවා. ඒ සිතට සුදට හිත යොමු කරපුවාම ටිකක් වෙලා යනකොට පින්නතුනේ අට්ටිකේ අතුරු දන් වෙලා සුදු රවුමක් නතර වෙනවා. සුදු ඡායාවක් නතර වෙනවා. ඒක ටිකෙන් ටික ගොනු වෙලා එක තැනට වෙලා කසිනියක් බවට පත් වෙනවා. මේකට කියනවා හෝදාත කසිනිය කියලා. මෙන්න මේ ඕදාත කසිනේ මැදට සිට යොමු කරලා ඕදාත ඕදාත ඕදාත කියලා මෙනෙහි කරන්න පටන් ගන්නකොට මේ ඕදාත කසිනේ පින්නතුනේ ටිකෙන් ටික ටිකෙන් ටික පැතිරෙන්න පටන් ගන්නවා. එහෙම පැය භාගයක් විතර මෙනෙහි කරනකොට පැතිරෙන්නේ නැත්තම් මේ කසින නිමිත්තාංගල පැතිරේවා කියලා අදිෂ්ඨාන කරලා ඕදාතෝ දාතෝ දාත කියද්දී මේ කසිනේ පැතිරෙන්න පටන් ගන්නවා. ඒ පැතිරෙන කසිනේ පින්නතුනි අඟල් හතරක් වැඩේවා, අඩියක් වැඩේවා, බම්බයක් වැඩේවා, මේ රටෙක් මේ මෝදතෙක් වැඩේවා, මේ මහ පොළොතෙක් වැඩේවා, මේ ආකාශ වලල්ලතෙක් වැඩේවා කියලා Tamanට පුළුවන් නම් වඩන එකයි තියෙන්නේ. Tamanට සෑයීමකටපත් වෙන දුරකට මෙන්න මේ ඕදාත කසිනේ වැඩුවට පස්සේ ඒ සමාපත්තියට Taman සමවැදුනට පස්සේ පුළුවන් වෙනවා චතුත්ථ ඥානය දක්වා පින්නතුනි ඒ සමාපත්තිය වශී කරන්න. අන්නේ වශී කරපු ඕදාත කසිනේ සමාපත්තිය තරම් ශක්තිමත් සමාපත්තියක් මේ සමසතලිස් කර්මයන් ස්ථාන අතරෙම නැහැ කියලා යෝගාවචරයෙන්ගේ අධ්‍යක්ෂින් තුලින් සමහර අටුවා ටීකාවලත් සඳහන් වෙනවා. ඒ නිසා පින්නතුනි මේ ශරීරයේ මේ කොටස් 30ක මෙනෙහි කරලා ඕදාත කසිනිය ලබා ගත්තා නම් ඔහු ඊටාම උසස් තත්වයක ඉන්නේ සමාධි වලින් ලබන්න පුළුවන් උසස්ම සමාධිය ලැබෙක් වෙනවා ඊට පස්සේ මේ ඕදාත කසිනිය චතුත්ථ ධානයට සමවැදිලා ඉන්නගිටලා තමන්ගේ අර කෙස් ටික මෙනෙහි කරලා බාහිර රූපයේ කෙස් මෙනෙහි කිරීමෙන් නීලන් නීලන් නීලන් කියලා නීල කසිනියත් වඩනවා ඊට පස්සේ පින්නතුනේ ඉදිරියේ තියෙන ශරීරය තමන්ගේ ශරීරයේ ලේවලට සමාන කරලා ඒ ලේ වලින් ලෝහිතං ලෝහිතං ලෝහිතං කියලා මෙනෙහි කරලා ලේ තුලින් පින්නතුනේ ලෝහිත කසිනියත් වඩනවා චතුත්ථ ධානය නෙමෙයි අට සමාපත්තියම උපදවන ඊළඟට පින්නතුනේ ඒ ශරීරයේ මුත්‍රා වලට හෝ එහෙම නැත්නම් අර තෙල් මේදයට හෝ හිත යොමු කරලා පීතම් පීතම් පීතම් කියලා කහපාට කියන එක මෙනෙහි කරලා අෂ්ට සමාපatti උපදිනවා මේ යෝගාවචරය. ඒ නිසා නීල පීතලෝ හිතෝදාති ආදී වශයෙන් වර්ණ කසින හතරත් මේ පුද්ගලයාට පුළුවන් වෙනවා පින්නතුනේ වඩන්න අෂ්ට සමාපatti. මෙන්න මේකයි මේ සුස්ක විපස්සකයාට උනත් Tamanට අවශ්‍ය නම් සමාපatti වලට යන්න ඕනේ නම් ධාතු මනසිකාරය කරලා මේ ශරීරය විශ්ලේෂණය කරලා ඒ තුලින් Tamanට පුළුවන් වෙනවා කසින මවන්න. එහෙමත් නැත්නම් පින්නතුනේ තනත්තා හිතනවා නම් මම විපස්සනාවෙන් නිවන් දකින්න ඕන දැන් මට අවශ්‍ය නැහැ සමාපatti කියලා අර පිරිසිදුව පෙනෙනේ ශරීරය තුල ආකාශයේ බලනකොට මේක බිඳී ගියන් ඒක තුල ඇති වෙන රූප පහළ වෙනවා. ඒ රූප පහළ වෙන්නේ ඝන වශයෙන්, මිටි වශයෙන්, කලාප වශයෙන් කියලා සඳහන් වෙනවා. ඒ කලාපවල ස්වභාවය පින්නතුනි පැහැදිලි කලාප, අපැහැදිලි කලාප වශයෙන් වර්ග දෙකක් තියෙනවා. අන්නේ කොයි කලාපයක් වුණත් කමන්නේ නැගී එනකොට මේකට හිත යොමු කරලා එහි තියෙන පටවිද ආකාශ ධාතුව මෙනෙහි කළොත් පින්නතුනි ඒක කලාපයක් බිඳී ගියන් ඒක තුල තියෙන පටවිය අපතේජෝ ආයෝ වන්න ගන්ධ රස ඕජා ජීවිත ප්‍රසාද කියන රූප 10 දකින්න මේ විදිහට පින්නතුනි ධාතු මනසිකාරය හරියට කරන්ට නම් ඔන්න ඒ ආකාරයට බිඳිලා මේ ශරීරය බලලා ඒ ධාතු මනසිකාරය කරලා ඒ තුලින් පින්නසුනි අනිත්‍ය දුක්ඛ අනාත්මය කරලා නාම රූප පරිච්ඡේද කරලා පච්චේ පරිග්‍රහ කරලා උට පුළුවන් වෙනවා නිවන් දකින්න හේතුව පින්නතුනි හරියට රූප පරිග්‍රහ කළොත් ඒ රූප පරිච්ඡේද කළා දැක්කොත් විතරයි ප්‍රසාද රූපේ දකින්නේ. ප්‍රසාද රූපේ හරියට දැක්කොත් විතරයි යහුට චක්කු ප්‍රසාදයෙන් චක්කු විඥාණය දකින්න පුළුවන් වෙන්නේ. චක්කු සම්පස්සේ දකින්න පුළුවන් වෙන්නේ. අන්නේ චිත්ත සයිසික වල පින්නතුනේ ඇතිවීම නැතිවීම බලලා අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් සම්මර්ෂණය කරලා උද්‍යප්පයාදී ඥානයන්ට ගිහිල්ලා මේ විදිහට ඉදිරියට ගමන් කරලා සෝවාන් මාර්ග ඥානය ලැබීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා පින්නතුනේ අපි විසින් කරන්න ඕනි වීරිය බලන්න ඕනි සුස්ක විපස්සනා වේවා. එහෙම නැත්නම් අර්පණා සමාධි සංඛ්‍යාතේ සමත භාවනාවක් වේවා. කුමන භාවනාවක් හෝ වැඩිමෙන් තමන්ට මේ ලැබිච්ච සෙන සම්පත්තිය අපතේ නොවා නොයවා මේ තරුණකම මේ ශක්තිය මේ නිරෝගී භාවයේ විනාශ වෙන්න පෙර නැවත නැවතත් උත්සාහ කරමින් කොතෙක් වැඩ තිබුණත් පින්නතුනේ භාවනා යෝගී පිළිවෙත් පුරාගෙන තමන්ගේ ධර්ම වඩාගෙන උතුම් අජරාමර අමාමා නිවනින් සංසේවා කියලා අපි ධර්මයෙන් පරයන්ක භාවනා කිරීමේදී ආධාරකයට කට පිට තබා ගන්නගෙන ආනාපානයේ සිදු කළාට කමක් නැද්ද? ආධාරකයකට පිට තියාගෙන භාවනා කළාට කමක් නැහැ. Tamanට යම් අපහසුාවක් තියෙන කෙනෙක්. එහෙම නැත්නම් වීරිය අඩු වෙනවා. මේම මැදක වාඩි වෙලා මේ වගේ උසක වාඩි වෙලා තව වටේට ගල් ගෙඩික් ටිකකුත් තියලා භාවනා කෙරුවොත් නම් නිින්ද යන්නේ. ඒ නිසා ඒ වීර්ය වැඩෙන්නත් සමාධිය හොඳට පවතින්නත් මධ්‍යස්තව ඉඳ ගන්න ඕන බිමක කමක් නැහැ. හේත් වෙන්නේ නැතුව ළඟක ඉඳ ගන්නවා. කණුවක් ළඟ හෝ යම් හේත් වෙන්න පුළුවන් දෙයක් ළඟ ඉඳ ගන්න. ඒකත් ඉඟටියෙන් පහළ ප්‍රදේශයේ පමණක් හේතු වෙන විදිහට ආධාරකයක් තබාගෙන බණ භාවනා කරන එක හොඳයි. එතකොට බොහොම මේ කන්දේ උඩ හරිය හොඳට කෙලින් පවතිනවා. එහෙම නැතුව සම්පූර්ණ වෙනත් ආබාධයක් තියෙනවා නම් හේතු වෙලා භාවනා කිරීමේ වරදක් යමෙකුට සීලයක පීඩන්නේ නැතුව භාවනාවෙන් ප්‍රගතියක් ලැබෙන්නේ නැහැකිද? කොහොමදවත්ම බෑ. භාවනා සීලයක පීඩපු නැති කෙනාට ඉපිලිසර වෙනවා පොඩ්ඩක් හිත අපි තැම්පත් කරනකොට මතක නැති ඕනම දෙයක් මතක් වෙනවා වැරදි. Taman අතින් පුංචි වැරද්දක් වෙලා තිබෙනවා නම් ඒක දැන් මතක නැහැ. නමුත් හිත තැම්පත් වෙනකොට ඉස්සරහට ඇවිල්ලා තමන්ව කොනිටනවා. ආ මෙන්න වැරද්ද පෙන්නවා. ඒක නිසා මොන විදිහකටවත් හිතක් තැම්පත් වෙන්නේ යන්තම් තැම්පත් වෙනකොට මේ වැරද්ද එනවා. ඊට පස්සේ ඒකෙම හිත දැවිටි දැවිටි තියෙනවා. එතකොට කුක්කුච්චිය ඇති වෙනවා. මේ නිසා සීලය අවශ්‍යමයි. සීලයක් නැති කෙනාට කවදාක්වත් ස්වර්ගය ලැබෙන්නේ නැහැ. මෝක්ෂය ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔහු බර වෙන්නේ තිරිසන් ලෝකෙට අපායට, പ്രേත ලෝක දුකට. මනුෂ්‍ය ලෝකෙට එන්නත් බෑ සීලේ නැතු. ඒ නිසා යමෙක් මනුෂ්‍ය ලෝකෙට නැවතෙනවා, දිව්‍ය ලෝකෙත් යනවා. නමුත් ඒ හොඳ කුසලයක් මතුවෙලා. ඒ කුසලයේ මතුණත් නැතත් දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝකෙ ඉපදීමේ ශක්තිය තියෙනවා සීලයට. ඒ නිසා සීල් රැකිය යුතුමයි භාවනා කරන්න බෑ. හින්දු යෝග භාවනා ක්‍රමවලින් සතිය ලැබියේ නම් එය විදර්ශනාවට හැරවිය නොහැකිද සතිය කියන එක එකක් සති සම්පජන්ණය කියන එක එකක් පූසන්ට සතිය තියෙනවනේ මීවල්ලනකුත් හොරුන්ට සතිය තියෙනවා අය ඒවා මේවා කඩා වඩා ගන්න වෙලාවට එහෙම බෑ සති සම්පජන්ණය තියෙන්න ඕනේ ඒක කුසලයේ පක්ෂයේ දෙයක් ඒ නිසා සතිය තිබුණට මදි සම්පජන්නේ කියන නුවණ තියෙන්න ඕනේ. කර්මඵලයේ විශ්වාස කරන්නටත් ඕනේ. ඒ වගේම ශ්‍රද්ධාව තියෙන්නටත් ඕනේ මට මේ භාවනාවෙන් මේක ලැබෙයි කියලා. එහෙමනම් විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒ විශ්වාසය Tamanට ඇති කරගන්න ඕනේ මේ කරන ක්‍රමෙන් මට ලැබෙනවා කියලා. ඒක ලැබෙන්න නම් Taman ඒවා අහලා තියෙන්න ඕනේ, ලැබිච්ච අය දැකලා තියෙන්න ඕනේ භාවනාවල් කරලා. ඒ නිසා මේ විස්තරේ පමණකින් අපි නවත්තමු. ධානයේ නැගී සිට ආලෝකයේ හදවතට යොමු කර පටිභාග නිමිත්තේ ආලෝකයේ භවංග චිත්තයේ මතුවීම පිළිබඳ තවදුරටත් පැහැදිලි කරලා දෙන දෙසට කරුණාවෙන් ඉල්ල. හව් අපි පළවෙනි වතාවට ධානයකට දැන් සමවදිලා අර පටිභාග නිමිත්ත වගේ පෙනෙනේ නිමිත්ත හොඳටම පැහැදිලි නැත්තම් හොඳටම ප්‍රභාස්වර නැත්තම් ඒක උපචාර தත්ත්වේ පවතී. අර හොඳටම දීප්තිමත්ව පැහැදිලිවත් වෙනවා. Taman ඒකට නැතු වුණාට පස්සේ සද්ද ඇහෙන්නේ නැතුව, Taman මේ ලෝකේ නැතුව හොඳ අවධානයකින් හොඳ 100කින් ඉන්න තැනටපත් වුණා නම් ඒක තමයි අර්පණාව. ඒ අර්පණා தত্ত্বය බව තේරුම් ගත්තට පස්සේ පැයකට වඩා අවස්ථා දෙකක්වත් හිටියොත් තුනක්වත් හිටියොත් ඒක Tamanට පේනවා ආසනෙන් ආසනේ ටිකක් ශක්තිමත් වෙන බව. ඒ නිසා දෙවරක් හෝ තුන්වරක් ඉඳලා ඒක નિરાයාසයෙන් මේ සමාධියෙන් Taman මිදුනට පස්සේ තමන් මේවා පුරුදු කරලා නැති නිසා අපිට ඒකෙන් ගැලවෙන්න බෑ තුලේ ඉන්නකොට. හිතන්න බෑ. කාල නියමයක් නැහැ. යම් වෙලාවක අපි මිදුනද මිදුන වෙලාවේදී හදවත දිහාට හිත යොමු කරමු. පපුවේ මේ පැත්තට. යොමු කරලා තමන් කල්පනා කරනවා මට භවංග චිත්තය දැක ගන්නට ලැබේවා. භවංගය දකිනකොට පිරිසිදුව පැහැදිලිව දකින භවංගය නැමැති පැහැදිලි ස්ථානයක දකින්නවා පින්නතුනේ තමන් මෙතෙක් දැකපු මේ පටිභාග නිමිත්ත එතන. පටිභාග නිමිත්ත කියන්නේ තමන්ව වසාගෙන තිබිති යම් ප්‍රභාස්වර ආලෝකයක් තියනවාද? ඒ ආලෝකය තමන් මිදුනට පස්සේ තමා ඉදිරියේ ගිහින් නවතින. වලල්ලක් හැටියට ඒ වලල්ල තමයි පින්නතුනේ පටිභාග නිමිත්ත කියන්නේ ඒක තමයි අර සදවතේ පෙනෙන්නේ. අන්න ඒ වෙලාවට තමයි අපේ ඥානාංග තිබේදයි බලන්න. හැබැයි සමහර යෝගින්ට අර ප්‍රබාසුර නැති අවස්ථාවේ බැලුවොත් නම් ඥානාංග පෙනෙයි. ඒ පෙනෙන්නේ උපචාර තත්වයේ තියෙනවා මිසක් තව දිනු වෙච්ච නෙවෙයි. නිසා මේ බැලිය යුත්තේ ඊටමත් හොඳට ප්‍රබාස්වර தත්වෙටපත් වෙලා ආසනයක් දෙකක් හොඳින් පැයක් එකහමාරක් විතර ඉක්මවල හිටියට පස්සේ ලෞකික ප්‍රථම ධානය හා ලෝකෝත්තර ප්‍රථම ධානය වශයෙන් ප්‍රථම ධානයේ වෙනසක් තිබේද? එසේනම් ඒ පැහැදිලි කර දෙන ලෙසට ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ලෞකික ප්‍රථම ධානයේ විතක් විචාර පිසි සුඛ එකක්කතා කියලා ඥානංග පහක් තියෙනවා. මේකෙන් පුළුවන් වෙන්නේ මේකෙන් නැගිටලා ඒ උපචාර මට්ටමේ ඉඳගෙන තමයි විපස්සනා කරන්නේ. ඒ උපචාර මට්ටමේ ඉඳගෙන තමයි ධර්මයේ මාර්ග ඥාණයට ගමන් කරන්නේ. නමුත් ධානය කියලා කියන්නේ ප්‍රථම ධානයේ ශක්තිය එතන තියෙන නිසා. විපස්සනා යෝගාවචරයා ධානයක් කලින් උපදවාගත්තේ යෝගාවචරයා. විපස්සනා කරන්නේ අර ටික ටික ටික ටික ඒ ඒ අරමුණේ ක්ෂණික ක්ෂණික වශයෙන් හිත පිටුවාගෙන තිබීම නිසා නැගී ආ සමාධිය. ඒ සමාධිය උපචාර தത്വෙට එනවා ඥාන සමාධියක උපචාර தത്വෙට එනවා මාර්ග ඥානෙට එනකොට. ඒ නිසා ඒකටත් කියනවා ප්‍රථම ධානය කියලා. ඒ නිසා මේ දෙකේ වෙනසක් නැහැ මාර්ග ඥානෙට එනකොට. නමුත් Tamanට ලැබෙච්ච ලෞකික නැත්නම් රූපාවචර ප්‍රථම ධානය වශීකృతයි Tamanට හැකි වෙලාවට සමාවදින්න පුළුවන්. නමුත් විපස්සනාවෙන් ගත්තු එකට හිතු හිතු ගමන් පුළුවන් නෑ ටික ටික ඒක අකාමකාවෙන්ටත් පුළුවන්. ඒ නිසා සමාපත්තියක් හැටියට සමවැදීමේ ශක්තියක් ඒ තුල නැහැ. සංස්කාර උපේක්ඛාවේදී ආලෝකේ දිහා බලන් ඉන්නා විට සංකාර උපේක්ඛාවේදී ආලෝකේ දිහා බලා ඉන්නා විට ඒ ආලෝකේ එකවර බිඳී ගොස් මැද හිස් බවක් දුටුවා. ඔව් ශුන්‍යතාවයක් වගේ දකින්න පුළුවන්. ඒ ආලෝකය නැති වෙලා යන්න පුළුවන්. සමහර විට ඒක ඊටාම සියුම් ආලෝකයක් තුළ තමන් තනි වෙන්නත් පුළුවන්. බිඳී ගිහින් මැද හිස් වුණා. මේක තවත් බලාගෙන ඉන්න පුළුවන් බලාගෙන ඉඳලා. යමෙකුට පුළුවන් ඕනේ නම් එතන හිස් අවකාශය බලන්න. හිස් අවකාශය බලලා නැවතත් ඔබට ඒ තුල යම් ධර්මතාවයක් මතු කරගෙන විපස්සනාව ආරම්භ කරන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් යම් වෙලාවක මේන් ඔබ නැගී හිටියට පස්සේ නැවතත් උද්‍යප්පයට හිත යොමු කරලා යම් සංස්කාරයක් අරගෙන උද්‍යප්පයට හිත යොමු කරලා නැවත ඉදිරියට එන්න ඕන. එහෙම වාර බොහෝ කෙරෙනකොට ශක්තිය වැඩි වෙනකොට සංකාර උපේක්ඛාවෙන් පැනලා ඉදිරියට යනවා. බෝසත්වරු සංඛාර උපේක්ඛාවට ආවට කවදාක්වත් මාර්ගඵල ලබන්නේ නැති නිසා මුළු සංසාරෙදිම කරන්නේ ඔන්න ඔයදී. ඒ නිසා මෙතනින් සමහර අය පුංචි මුලාවකට වැටෙනවා භවංගගත වෙන්න ඉඩ තියෙනවා සමහර විට ඒ සමාධිය අඩු වෙනකොට. එතකොටත් හිස් බවකටපත් වුණා වගේ දකි. නමුත් සමහරුන්ට එම නෙමෙයි ඇත්තටම හිස් බවක් පේන්න පුළුවන්. ඒක එහෙම බලාගෙන ඉඳලා Tamanට ඕනේ නම් ඒ හිස් අවකාශයේ හිස් ඒ තෙනන තත්වයේ අවකාශයේ බැලුවොත් ඒක බිඳී Tamanට යම් සංස්කාර දකින්න හැකි වෙන්නත් ඉඩ තියෙනවා ලෝකෝත්තර මාර්ගයට පිවිසී යැක්කේ ධ්‍යාන සමාපත්තියක් තුළින් පමණද නැහැ. හරි. මේ විපස්සනාවෙන් පුළුවන්. හැබැයි සමාපත්තිය වෙන්නේ නිරෝධ සමාපත්තිය වලට වගේ නම් යන්න බෑ. ධ්‍යාන සමාපත්තියක් තුළින් මාර්ගයට ලෝකෝත්තර මාර්ගයට පැන විපස්සනා වෙනුත් පුළුවන්. ධ්‍යාන සමාධියනුත් යන්න පුළුවන්. ධ්‍යානයකට සම සම්මන් නොවැදී අර්පණා සමාධියකින් පුළුවන්. ධානය කියන්නේ අර්පණාව තමයි. අර්පණාව කියන්නේ ධානය කියන්නේ දෙකම එකයි. දැන් මොකද කියන්නේ? ස්වාමීන් වහන්සේ ආහාර පරිපූර්ණ සංඥාව අපිට මේ ආකාරයෙන් ප්‍රගුණ කරන්න පුළුවන් කියලා ස්වාමීන් වහන්සේ. අපි පළවෙනි ආහාර පිටාරගෙන පිටකලා එක තීක්ෂයකට දාලා තමන් ඉස්සරහින් තියාගෙන ආහාර ගන්න පුළුවන් කියලා ස්වාමීන් වහන්සේ. එහෙම කරන්නත් පුළුවන්. තමන් කලින් දැකපු දෙයක් මෙනෙහි කරන්නත් පුළුවන්. ඉතින් එහෙම ඉස්සරහා තියාගෙන මෙනෙහි කරන්න ඕනේ නම් එහෙමත් කරන්න පුළුවන්. එහෙම නොකරත් පටික්කුලයේ මෙනෙහි කරන්න පුළුවන්. ඉතින් අපි දැකලා තියෙන නිසා වමනේ දැකලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවල දැන් අපේ ඉන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක් වමනේ ගිහිල්ලා පැවිදිච්ච කෙනෙක්. විදේශිකේ ගුවන් යානයකදී ශේෂමුත්තක් කැටියට යනකොට එයාට සහායිකාවක් දීලා තියෙනවා ඒ ලේකම්වරියක් හැටියට ඒ කටයුතු කරන්නේ රටෙන්. ඉතින් ඒවට වෙනම ඉන්නවා. ඉතින් මේ තරුණ මහත්තයෙක් ඉතින් ගුවන්වානේ යනකොට පළවෙනි කිලෑතියේ ඉතින් බොහොම මේ සතුටෙන් ගමන් කරද්දී කෑම ගත්තට පස්සේ කිඹුමක් ගිහිල්ලා අර මහත්යට වමනේ ගිහිල්ලා අර ඔක්කොම හැමතැනම විසියලා අර හිටපු අමුත්තන්ගේ ගිහිල්ලා තමන්ව විරූප වෙලා ලොකු කරදරයකටපත් වුණා. ඊට පස්සේ අර යෙහෙලිය පැනලා දිව්වා. හැංගුණා. ඉතින් ඒ තරම් එයාට පිළිකුලක් ආවා මේ ළඟ හිටපු කෙනාට මේ වෙච්ච දෙයට. ඊට පස්සේ හරි ලැජ්ජාවට ඒ මහත්මයාපත් උනේ. තරුණෙක් මේක නිසාම ආත්මයක් නැහැ කියලා දැක්කා. ඊට පස්සේ බුද්ධාගම හොයාගෙන ඇවිල්ලා ලංකාවට ආවා. දැන් බැවිලා ඉන්නවා හිතන්නේ පහුගිය කාලේ ලංකාවේ හිටියා. දැන් කියනවලු අනේ කවුරුවත් මේක රූපගත කරලා තිබ්බනම් කොච්චර හොඳද මේ වෙච්ච දේ කියලා. දේශාවෝනේ නම් කරලා බලන්න පුළුවන්. ඒ සුදු මාතර ලොකු වාසියක් වෙලා තිබ්බනම් යමේ සොන්න. ඒක තමයි කියන්නේ. ඉස්සලාගෙන ඉන්නේ ඉස්සලා හරි නේද? ආශිර්වාදයක්. ස්වාමීන් වහන්සේ මරණ සංඥාව ප්‍රකටව කිරීම සඳහා තමන්ගේම මිනිපෙක්නික් වැටගතිරිලා තමන්ගේම පිටුරක් කරගෙන තියාගෙන කරන් ගුවන් ස්වාමීන් අනිත් එක එහෙනම් මැරිලා ගන්න. මැරිලා ගත්තොත් හරි. එහෙම නැතුව බෑ. පණ පිටින් සිරුරකින් ගන්න බෑ මන සංඥාව. මල සිරුරක් අරගෙන අපි කරනකොට ඉබේට මේක එනවා. දැන් අර අර මේ මහත්යාට උනේ ඒකනේ. අපේ ලේකම්වරයෙක් ඉස්සර මෙහෙටකෝ. ඉතින් එයා ඇවිල්ලා කිව්වා මෙන්න මෙහෙම මට වුණා කියලා. මොකද්ද වුනේ කියලා ඉතින් කවදාකවත් කරලත් නැතුව ඉබේට සිද්ධ වෙච්ච දෙයක්. ඒ නවසීවතිය කියන එක ඇත්තටම මම හිතන්නේ කවුද ওই විදිහට ඒවා කොහෙද තියෙන්නේ? ඔය කියන මට්ටම් වල ඒවා තෝරන්න තියනවාද? මං හිතන්නේ මේකෙන් ගත්ත එක. මේ පිනනදී අවස්ථා ටික. හැබැයි බුදුහාමුදුරුවෝ කිව්වා අපි මේ ඈ ඔව් සතිපට්ඨානට ඇතුළත් කරලා තියෙන්නේ නව සීවතිකේ හැටියට ඒ අවස්ථා ටිකනේ. ඉතින් කියනවා අට්ටිකානි මොනවද? අපගත මන්සානි. අට්ට තියෙනවා ලෝහ ලෝහ ලෝහිත මත්තකානි. දැන් ලේ තියෙනවලු මස් නැහැ. ඒ කියන්නේ සත්තු උදුරලා. ඒවල ඒවල වෙච්ච එකක් වෙන්න ඕනේ. සත්තු ගලෝලා නම්ස් මොකද ගෙනත් දාපු හැටි. ඉතින් කොහම වුණත් සතිපට්ඨාන සූත්‍රයේ ඒ ටික බුදුරයන් වහන්සේ සඳහන් කළේ මේ අවස්ථා විදියට නවයකට බෙදලා හොඳ පුළුවන් කියලා වෙන්න ඕනේ. ඉතින් ඒක ගත්තේ මේ පෙනෙන දේන්ද කියන එක මම දන්නේ නැහැ. එහෙම නැත්නම් රූපයෙන් ගන්නේ සෝම් වල ඔය ඔය විදිහටම ඔය අවස්ථා ටික වෙන් වෙන් වශයෙන් දක්වලා තියෙනවද නේද? මොකද සෝනට දාපු සෝනට දාපු සිරුරක සත්තු ඇවිල්ලා මස් ටික විතරක් ගලවනවද? පියක් අරගෙන ඇවිල්ලා කපනවා නෙවෙයි. ඇදගෙන යනවා. තව කෑල්ලක් තව එකෙක් ගෙනියනවා. එතකොට ඇට ඉතුරු වෙන්නේ කොහොමද මස් නැතුව? එම නිසා අරන් යනකොට කෑලි කෑලි නිසා බුදුරයන් වහන්සේ මේ දෙන්න ඇත්තේ මේ දර්ශනය වෙන එකෙන් තෝරලා වෙන්න ඕනේ. ඒ අවස්ථාව දකින්න නිසා. මම මට මතකයි ඔය රූපවාහිනිය ආපු කාලේ එක වැඩසටහනක් පෙන්නවා නරියේ මැරිච්ච නරියෙක්ව මෙහෙම තියලා ඒ නරියව කම්පියුටර් එකෙන් දූවිලි වෙන හැටි පෙන්වනවා. දැන් හොඳට තියෙනවා ටිකක් කළා යනකොට ඉදිමෙනවා ටිකක් කළා ටිකක් කළා යනකොට වෙනස් වෙනවා කැඩෙනවා ඊට පස්සේ කෑලි කෑලි වෙනවා ඊට පස්සේ අන්තිමට පේනවා මෙහෙම නලියනවා අර කුඩුවට ලලා එකක් නැතුව දවස් පස් ටික ඒක මම දන්නේ නැහැ මොකද්ද මොන මෙමරි මේවකින් ගන්න තියනවා කිව්වේ මොනකල් දැන් ඊටත් වැඩිය දක්ෂේ වෙයි ඒකට තමයි වෙන්නේ ඒ විනයගේ ඒ වගේ වයසක ඉන්න ඇටකට වෙන එකක් නිදි වෙනවා. හ්ම්. කොච්චර හොඳද? එහෙනම් කොච්චර හොඳද? ඔය වගේ අයගේ රූප අරගෙන පෙන්වන්න ඕන. අර අර. ඉස්සරේකේ නිලියක් යාගෙත් එහෙම දාලා තිබුණා. මොකද්ද මේ? එදා සාද කියලා. ආච්චි කෙනෙකුයි මං එන්න ඉස්සෙල්ලා මමත් දැක්කම එක. ඒ කියන්නේ 1958 60 විතර පෙන්නපු පින්තූරයක්. පෙන්නනවා කොටසෙන් කොටස. ඒකේ ලස්සන තරුණ නිලියක් අවුරුදු 22ක විතර රඟපාන. ඉතින් එහෙම පෙන්න පෙන්න ඉඳලා ඒක නතර කරලා ආච්චි කෙනෙක් එක්ක කතා කරනවා දැන් ඒක. නිලධාරියා. ඉතින් ඔබතුමිය කොහමද එදා ඒක? ඔව් අපි ඉතින් මෙහෙම තමයි එදා රඟපෑවේ කියලා බෙල්ලත් එල්ලගෙන මෙහෙම කරගෙන කතා කරනවා. ටිකකින් අරයා පෙන්නපුවාම මම බැලුවා අහසට පොළොවක් මේ ඉන්නේ මෙයාද කියලා. අච්චර දඟලන ළමයා දැන් මෙහෙම කරගෙන කතා කරනවා. ඔළුවත් උස්ස ගන්න බැහැ. පාත් මෙහෙම දෙලිලා. ඉතින් එතන හිටපු පිරිසට අනගාලා පෙන්නවා මේ අයටත් වෙන්නේ ඕකයි කියලා. ඉතින් එයා එනම් කෑ ගහනවා. ඒක බලන්න කැමති නෑ. ඒ නිසා ඒවා බලන්නේ කොහොමදද? දැන් Tamange කොටස් 31 මෙනෙහි කරනකොට Tamanට ඒකෙත් දැනෙනවා නේද? දැන් Tamange ඇඟේ රූප Tamanට පේනවා නම් මේ මගේ ඇඟේ රූපයි කියලා. ඒකේ තියෙන අත්තරලා ගිහි අත්තරලා යන්නේ නැහැ. නමුත් යම් අදහසක් ගන්න ඕනේ අපි. එවනේ නේද? වෛද්‍යවරු හිටියට වෛද්‍යවරුන්ට පිළිකුලක් ඇත්තෙම නැහැ. පිළිකුල ඇති වෙන්නේ නැහැ. හැබැයි හිතුවොත් ඇති වෙනවා. හිතුවේ නැත්තම් දැන් අපි පෙරේදා පුස්තර මාත්‍යට ඉස්සර අපේ ලොකු ස්වාමීන් වහන්සේ මාසයක් ගාන එනවා. ඉතින් කියනවා පිළිකුල මෙනේ කරන්න කියලා. හොඳයි කියලා මෙහෙට ඇවිල්ලා කියනවා මට ඇති පිළිකුලක් නැහැ. නංගද වැඩි ප්‍රශ්න නැති දවසක් නේද? කොහොමද? පින්බා පින් කළා. ධර්ම දේශනාවට සමන් දුන්නා දවස පුරා පින්ගෙරගත් භාවනා කළා. ධර්ම සාකච්ඡාත් කළා. පින්බා පින් රැස්ලා තියෙන අපේ පින් සියල්ලම ප්‍රථමයෙන්ම දිව්‍යයන් ආදීන්ට පින් අනුමෝදන් කරමින් උපෙන් නැත්තන්ට සියලු දෙවියෝද පුක්තියෝද මේ පින් ලබා සතුටු වෙත්වා. හොඳින් පාරමී පුරාත්වා ශ්‍රී බුද්ධයෙන් වැඩෙත්වා. ශාසනයත් රකිමින් මේ සියල්ල හොඳින් රකිත්වා ආරක්ෂා කරත්වා. ittavata jammehi sambatam punya sampadam sabbe deva anumodantu sabba sampatti siddhiya ittavata jammehi sambatam punya sampadam sabbe bhuta anumodantu sabba sampatti siddhiya නිත්තාවතාචයම් මේහි සම්පතම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානෝ දන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा চিරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ත්වං සදාති එවැගේම පල්ලෝසපත් අපේ මේ ආත්මෙත් පෙර ආත්මවලත් අනන්ත ප්‍රමාණ අපේ ඥාතීන් අතරින් පින් බලාපොරොත්තු වෙන යමෙක් සිටිද මේ සියලු පින් අනුමෝදන්ව සතුටු වෙත්වා පැමිණියා වූ සීල අපහසුතාවෙන් මිදී සුගතිගාමී උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඉදම්මෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදම්මෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදම්මෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ වගේම තම තමන්ගේ සිය අපේ සියලු දෙනාගේම දෙමව්පිය වැඩිහිටිය උරාදීන් ඇතුළු සියලු ඥාති හිතාදීන් දේ වගේම අපේ සහායක මණ්ඩල අපේ අපපස්සායක වරුන් ඇතුළු දායක කාරකාදීන් අපට සියල්ලේ මේ සිව්පසෙන් සලකන්නා වූ සියලු දෙනාත් ඇතුළු සියලු මිහිතායිත මෙදාස් සත්‍යෝ මේ පිබ්බලේ සුවපත් වෙත්වානි දුක් නිරෝගීව සුවපත් දීර්ඝායුෂ ලැබෙමින් ආයුෂයෙන් වර්ණයෙන් සැපෙන් බලයෙන් ප්‍රඥාවෙන් නිති වැඩි උතුම් නිවනින් සැනසෙත්වා සාදු සාදු සබ්බේ තියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ වාත්සන්දරායෝ සුඛී දීගායකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛා